ආයුබෝවන් අපි කවුරුත් අත්දැකලා තියෙනව නේද සමහර වෙලාවට හිතේ එන පුඩි සිතුවිල්ලක් කොහොමද ඒක ලොකු මානසික පීඩනයක් සමහර වෙලාවට ගැටුමක් දක්වාම දුරදිග යන්නේ කියලා ඕ ඒක ඇත්ත නිකම් පොඩි දෙයකින් පටන් අරන් අන්න ඒක ඉතින් බුදුදහමේ ප්‍රපංච කියලා කියන මේ සිතුවිලි පැතිරී යාමේ ක්‍රියාවලිය ගැන හරිම ගැඹුරින් කතා කරන වැදගත් සූත්‍රයක් තියෙනවා මදුපිණ්ඩික සූත්‍රය හ්ම් ඕ අද අපි ඒ ගැන තමයි ටිකක් ගැඹුරින් බලන්න හදන්නේ. අපේ මූලාශ්‍රය වෙන්නෙත් මේ සූත්‍ර පාඨයම තමයි. හොඳයි. මේ කතාවේ හරිම රසවත් ආරම්භයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන පුදුම හිතෙන පිළිතුරකින් පටන් ගන්නෙ. ඔව් අර දණ්ඩපාණි ශාක්‍ය හැම වෙච්ච වෙලාවේ නේද? හරියටම හරි. උන්වහන්සේ කියනවා මම වාද කරන්නේ නෑ කියලා. ඇයි ඒව කියන්නේ? අන්න ඒකට හේතුව තමයි අපි අද හොයලා බලන්න යන්නේ. හරි. ඉතින් කතාව සිද්ධ වෙන්නේ කපිලවස්තුවේ. බුදුරජාණන් වහන්සේ දවල් කාලේ අර නිග්‍රෝධාරාමේ නේද? ළඟ මහවණයක බෙලිගසක් මුල භාවනානුයෝගීව ඉන්නවා. ඕ භාවනානුයෝගීව එකට එතෙන්ට ව්‍යායාම කර කර එනවා දණ්ඩපාණී කියන ශාක්‍ය වංශිකයෙක්. හ්ම්. ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඔව් ඔව් මහනවා මේ ශ්‍රමණයන් වහන්සේ මොන වගේ මතයක් දරන කෙනෙක්ද මොන වගේ දේශනාවක් තියෙන කෙනෙක්ද කියලා. අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ අර විශේෂ පිළිතුර දෙන්නේ. ඔව් ඒක තමයි කතාවේ හැරවුම් ලක්ෂය වගේ. ඇත්තටම පුදුමයි නේද උත්තරේ. මම වාද කරන්නේ නැහැ. ඒ කියන්නේ අර වාදවලට මුල් වෙන කෙලෙස් ඒ වගේ දේවල් එහෙම සිතුවිලි Taman තුල හටගන්නේ නැහැ වගේ අදහසක් නේද එතන තියෙන්නේ. හරියටම හරි. උන්වහන්සේ වදාරනවා Taman වහන්සේ දෙවියන් මරුන් බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහමණ දෙව් මිනිස් ප්‍රජාව එන්න මේ ලෝකේ කා එක්කවත් වාද නොකරන බව. කාත් එක්කවත්. ඔව් ඒකට හේතුව විදිහට කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා සැක සංකා නැතුව භව තණ්හාවෙන් මිදිලා අර හඳුනා ගන්න දේවල්, ඒ කියන්නේ සංඥා නිසා කෙලස් හටගන්නේ නැති විදිහට වාසය කරනවා කියලයි. හ්ම්. ඉතින් එයයි උන්වහන්සේගේ මතය, එයයි දේශනාව කියලා වදාරනෝ. ඒ දණ්ඩපාණී මේකට කැමති වෙන්නේ නෑ වගේ නේද? ඔව් එයා ඒකට ප්‍රතිචාර දක්වන විදිය හරි පුදුමයි. හිසවනලා, දිව හොල්ලලා, නලල රෙලි ගන්වලා අර හැරමිටියට බර දීලා යන්නව යනවා. පිළිගන්නේ නෑ වගේ. හ්ම්. ඉතින් හවස්වරුවේ බුදුරජාණන් වහන්සේ ආරාමයට වැඩම කරලා මේ සිද්ධියේ භික්ෂුන් වහන්සේලාට විස්තර කරනවා. ඔව්. එතකොට තමයි එක් භික්ෂුවක් ප්‍රශ්නයක් මතු කරන්නේ. ඒ මොකක්ද ප්‍රශ්නේ? උන්වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොහොමද මේ විදිහට? ඒ කියන්නේ වාද නොකර කෙලස් හට නොගන්නා තත්වයට පත්වලා ඉන්නේ. ඒකට තියෙන ක්‍රමය මොකක්ද කියලා. අන්න වැදගත් ප්‍රශ්නය. කතාවේ හරයටම යනවා. ඔව් ඒක තමයි. බුදුරජාණන් වහන්සේ එතකොට දෙන පිළිතුර හරිම සංක්ෂිප්තයි නේද? ඔව් හරිම කෙටි. ඒත් අර්ථය හරිම ගැඹුරුයි. හ්ම්. උන්වහන්සේ වදාරනවා යම් දෙයක් මුල් කරගෙන කෙනෙකු තුල කෙලෙස් හටගන්නවන අර විඥානීය පදනම් කරගත් සංකල්ප ප්‍රපංච සංඥා සංඛා කිලත් කියනවා ඒව සිතේ කැරකෙනවා නම් ඔව් ඒ දේවල් වල ඇලෙන්න ඒවායේ ಗುಣ කියන්න ඒවායේ බැසගන්න කිසිම හේතුවක් නැහැ කියලා යමෙක් දකිනවා නම් හරි අන්න එමයි රාග, ద్వේෂ, දිට්ටි, විචිකිච්ඡා, මාන, භවරාග, අවිද්‍යා මේ වගේ අනුසය ධර්මයන්ගේ අවසානිය. ඒ කියන්නේ කෙලිස් මුලින්ම සිදින තැන. හරියටම හරි. එයමයි දඬුමුගුරු ගැනීම, කෝලහාල, වාද විවාද, බොරු කීම් මේ වගේ සීලුම පාපී අකුසල් නැතිව නිරුද්ධ වන තැන. කියලා උන්වහන්සේ වදාරනවා. හරිම ගැඹුරුයි. ඒත් මේ කිටි පිළිතුරු දීලා උන්වහන්සේ කුටියට වැඩම කරනවා නේද? ඔව් එතකොට භික්ෂූන්ට හිතනවා හරි උන්වහන්සේ මේ කිව්වේ මාතෘකාව විතරයිනේ මේක විස්තර කළේ නෑනේ මේකේ ගැඹුරු අර්ථය කාටද විස්තර කරන්න පුළුවන් කියලා කතා වෙනවා. ආ එතකොට තමයි AI හොයන්නේ මේක තවදුරටත් පැහැදිලි කරගන්න කෙනෙක්ව. ඔව් එයාලට මතක් වෙනවා මහා කච්චාණියන් වහන්සේව. බුදුරජාණන් වහන්සේත් අනිත් නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් පවා වර්ණනා කරපු කෙනෙක්. හරිම ප්‍රඥාවන්ත කෙනෙක් විදියට. ඔව් මේ ගැඹුරු ධර්මයේ විස්තර කරන්න සමර්ථයි කියලා හිතලා උන්වහන්සේව හමු වෙන්න යනවා. ඒත් මහා කච්චාණයන් වහන්සේ මුලින්ම පොඩි අකමැත්තක් දක්වනවා වගේ නේද? ඔව්. උන්වහන්සේ කියනවා මේක හරියට අරටුව තියෙන ගහක් ළඟට ගිහින් අර අරටුව මුල කඳ ඔක්කොම අතෑරලා කොළ අතුවල අරටුව හොයනවා වගේ වැඩක් නේ මේක. ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ ඉඳලත් ඔව්. ශාස්ත්‍රුන් වහන්සේගෙන් අහන්නේ නැතුව මගෙන් මේකේ අර්ථය අහන්න හිතුව ඒක කියලා. උන්වහන්සේ බුදුගුණ තෙතනදි සිහිපත් කරනවා. ඒත් භික්ෂුන් වහන්සේලා ආයමත් ගෞරවයෙන් ඉල්ලනවා. ඔව් ස්වාමිනී බුදුරජාණන් වහන්සේත් ඔබ වහන්සේව වර්ණලා කරලා තියෙන නිසා කරුණා කරලා අපහසුාවක් නැත්තම් මේක විස්තර කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ඒ ඉල්ලීම නිසා මහා කච්චාණයන් වහන්සේ විස්තර කරන්න එකන්න වෙනවා. මෙතන තමයි අර බුදුහාමුදුරෝ කිව්ව කෙටි කාරණේ ගැඹුරු විග්‍රහය එන්නේ. ඔව්. මහා කච්චාණියන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අර සංක්ෂිප්ත දේශනාව මතක් කරලා ඒකේ විස්තරාර්ථය මෙන්න මෙහෙම පහදනවා. හරි, අපි අහගෙන ඉමු. උන්වහන්සේ කියනවා ඇසත් රූපත් නිසා චක්කු විඥානය උපදිනවා. ඒ කියන්නේ දැකීම හටගන්නවා. ඔව්. මේ තුනේ එකතුව තමයි ස්පර්ශය. ඉන්ද්‍රිය අරමුණු විඥානය. හරියටම හරි. ස්පර්ශය නිසා වේදනාවක්. ඒ කියන්නේ විඳීමක් ඇති වෙනවා. සුව දුක් උපේක්ෂා. ඔව්. යමක් විඳිනවද එය හඳුනා ගන්නවා. ඒකට කියනවා සංඥා කියලා. හ්ම් හඳුනා ගැනීම. යමක් හඳුනා ගන්නවද ඒ ගැන කල්පනා කරනවා. ඒ තමයි විතක්ක. සිතුවිලි ඇති වෙනවා. යමක් ගැන කල්පනා කරනවද ඒ කියන්නේ විතර්ක කරනවද එය මුල් කරගෙන මෙතන තමයි වැදගත්ම හරිය කෙල සහිත සිතුවිලි සංකල්ප, ඒ කියන්නේ මානසික වේක පැතිරෙනවා. ආ. ඒකට තමයි කියන්නේ ප්‍රපංච කියලා. ආ එතකොට ප්‍රපංච කියන්නේ නිකම්ම සිතුවිල්ලක් විතරක් නෙමෙයි ඒ සිතුවිල්ල අල්ලගෙන ඔව් ඒක වටේ ගොඩනගන මුළු මානසික ලෝකයම මම මගේ මේක හොඳයි මේක නරකයි එයා මෙහෙම කිව්වා මම මෙහෙම කියනවා වගේ අර මුළු කතාවම හරියටම හරි. ඒක තමයි. ඒ සංකල්ප ජාලය, ඒ මානසික ප්‍රසාරණය, මේ ක්‍රියාවලිය ඇසට වගේම කනට ශබ්ද ඇහෙනකොටත්, නාසයට ගඳ සුවඳ දැනෙනකොටත්, දිවට රස දැනෙනකොටත්, කයට පහස දැනෙනකොටත්, මනසට අරමුණු එනකොටත් මේ ඉන්ද්‍රිය හයටම එකම විදියට සිද්ධ වෙනවා. හැම එකටම පොදුයි. ඔව්. අතීත වර්තමාන අනාගත අරමුණු ගැන ඇතිවෙන මේ ප්‍රපංච සංඥා නිසා තමයි පුද්ගලයා කෙලෙස් වලින් බැඳෙන්නේ පීඩාවටපත් වෙන්නේ අර වාද විවාද ගැටුම් ඇති වෙන්නේ. එතකොට මේකෙන් මිදෙන්නේ කොහොමද? ඒකත් උන්වහන්සේ පැහැදිලි කරනවද? ඔව්. මහකච්චන්නන් උන්වහන්සේ ඒකේ අනික් පැත්තත් කියනවා. ඇසක් නැත්නම් රූපයක් නැත්නම් චක්කු විඥානයක් හටගන්නේ නැහැ. එතකොට ස්පර්ශයක් හටගන්නෙත් නැහැ. ස්පර්ශයක් නැත්නම් වේදනාවක් නැහැ. වේදනාවක් නැත්නම් සංඥාවක් නැහැ. සංඥාවක් නැත්නම් විතර්කයක් නැහැ. එතකොට විතර්කයක් නැත්නම් අර ප්‍රපංච ඒ කියන්නේ කෙලෙස් සහිත සිතුවිලි පැතිරීමක් අර මානසික ජාලය ගොඩනැගීමක් වෙන්නෙත් නැහැ. ආ ඒ කියන්නේ මුල සිදෙනවා. ඔව්. මේක අනිත් ඉන්ද්‍රිය හයටම පොදුයි. ඉන්ද්‍රිය අරමුණ සහ විඥානය කියන තුන නැත්නම් එතනින් එහාට අර දුක්ඛදායක ක්‍රියාවලිය පටන් ගන්නෙම නෑ. අන්න එතකොට හරියටම පෑදිරි වෙන්න බුදුරජාණන් වහන්සේ දණ්ඩපාණිට කිව්වේ මොකක්ද කියලා. ඔව් නේද? උන්වහන්සේට අර ප්‍රපංච හටගන්න මුල් අවස්ථාවේදීම ඒ කියන්නේ අර ස්පර්ශය, වේදනාව, සංඥාව කියන තැන්වලදීම ඇලීමක් ගැටීමක් නැති නිසා එතනින් එහාට වාද කරන්න ගැටෙන්න හේතුවක් මතු වෙන්නෙම නැහැ. හරියටම හරි. ඒක තමයි උන්වහන්සේ කෙටියෙන් කිව්වේ අර කෙලස් හටගන්මන සංඥා මුල් කරගෙන සතුටු වෙන්න, ಗುಣ කියන්න, බැසගන්න එපා කියන එකේ ගැඹුරු අර්ථය. ඒ කියන්නේ මේ මුල් අවස්ථාවේදීම නොඇලී සිටීම තමයි විසඳුම. හරිම පැහැදිලි දැන්. ඉතින් මේ විස්තරය අහලා භික්ෂුන් වහන්සේලා සතුටු වෙනවා ඇති නේද? ඔව්. උන්වහන්සේලා නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යනෝ ගිහින් මහා කච්චනෙන් වහන්සේ කරපු මේ විස්තරය සැල කරනවා. බුදුහාමුදුර මොකද්ද කියන්නේ? උන්වහන්සේ ඒක අනුමත කරනවා. සාදු සාදු කියලා මහා කච්චාණයන් පඬිතෙක් මහා ප්‍රඥාවන්තයෙක් ඔබලා මගෙන් හවද මං කියන්නේත් ওই විදිහටමයි. ඒ තමයි ධර්මයේ නියම අර්ථය. ඒ විදිහටම මතක තබා ගන්න කියලා වදාරනවා. ඒ කියන්නේ මහා කච්චාණයන් වහන්සේගේ විග්‍රහය සම්පූර්ණයෙන්ම නිවැරදි. ඕ හරියටම බුදුරජාණන් වහන්සේගේ අදහසමයි. එතකොට තමයි ආනන්ද හාමුදුරුවෝ අර ලස්සන උපමාව කියන්නේ. ඔව් ඔව්. ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මේක හරියට බඩගින්නෙන් දැඩි වෙහෙසකින් ඉන්න කෙනෙකුට ලැබුණු මීවදයක් වගේ. කොයි පැත්තෙන් දිව ගෑවත් කොයි පැත්තෙන් රස බැලුවත් මිහිරි රසයක්මයි ලැබෙන්නේ. අන්න ඒ වගේ මේ උතුම් ධර්මයත් නුවණ තියෙන භික්ෂුව කොයි පැත්තෙන් නුවණින් විමසුවත් සතුටක් සිතේ පැහැදීමක්මයි ලැබෙන්නේ කියලා. හරිම අපූර්වයි. ඕ ඊට පස්සේ උන්වහන්සේ අහනෝ ස්වාමීනි මේ ධර්වපරයායට දෙන නම කුමක්ද කියලා. ඒ කියන්නේ මේ දේශනාවට නමක් යෝජනා කරන්න කියලා. ඔව්. බුදුරජාණන් වහන්සේ තී උපමාවට එකඟ වෙලා එසේනම් මානන්දය මේ ධර්මපරයාය මදුපිණ්ඩික පරයාය මී පිඩක් වැනි දෙසුම යන නමුම් මතක තබා ගන්න කියලා වදාරනවා. අන්න එහෙමයි මේ සූත්‍රයට මදුපිණ්ඩික කියන නම ලැබෙන්නේ මී වදයක් වගේ මිහිරි කොයි පැත්තෙන් විමසුවත් ප්‍රඥාව වඩවන දේශනාවක් නිසා හරියටම හරි. ඉතින් අද අපි කරකු මේ ගැඹුරු විමසුමෙන් ඇත්තටම පැහැදිලි වෙනවා අපේ ඉන්ද්‍රියන් හරහා ලෝකය අත්විඳිනකොට අර හටගන්නා විඳීම් හඳුනා ගැනීම ඒව පාලනයකින් තොරව පැතිරී යාම අර ප්‍රපංච කියන දේ තමයි ගොඩක් වෙලාවට අපේ මානසික ගැටුම් වලට දුකට මුල වෙන්නේ. ඔව්. ඒ වගේම ඒ ක්‍රියාවලිය හටගන්න මුල් අවස්ථාවේදීම සිහියෙන් යුතුව ඒකට නොයලී ඉන්න පුරුවන් නම්, ඒ කියන්නේ අර වේදනාව, සංඥාව, විතක්කය කියන තැන්වලදීම එතනින් එහාට දුක්ඛදායක ක්‍රියාවලිය වර්ධනය වෙන්නේ නැතුව නවත්තන්න පුරුවන් කියන එක. ඒක තමයි වැදගත්ම පණිවිඩය. අවසාන වශයෙන් අපි හැමෝටම මෙනෙහි කරන්න කාරණයක් තියෙනවා නේද? මොකද්ද? අපි දිනදා ජීවිතයේදී කොයිතරම් වේගයෙන්ද මේ ප්‍රපංච කියන මානසික පැටලවිල්ලට අර සිතුවිලි ජාලයට අහු වෙන්නේ. ඔව් ඒක ඇත්ත. ඊටමත් සියුම් සංවේදනයක්. පොඩි සිතුවිල්ලක්. කොහොමද ඒක ක්ෂණයකින් ලොකු කතාවක්, ලොකු ගැටුමක් සමහර විට ද්වේෂයක් රාගයක් බවට පත් වෙන්නේ. අන්නේ ක්‍රියාවලිය මුලදීම හඳුනා ගන්න. ඒකට තව තවත් අනුබල නොදී ඉන්න පුළුවන් නම්. ඒ කියන්නේ අර මහා කච්චාණන් වහන්සේ පෙන්වා දුන්න විදිහට ස්පර්ශය, වේදනාව, සංඥාව කියන තැනදීම සිහියෙන් ඉන්න පුළුවන් නම්, එතනින් ලැබෙන මානසික නිදහස, ශාන්තිය කොයිතරම්ද කියලා මේ සූත්‍රෙන් අපිට මනාව පෙන්වා දෙනවා නේද? ඇත්තටම ඒක තමයි මේ මදුපිණ්ඩික දේශනාවේ හර්ය හරිම වටිනා සාකච්ඡාවක්. ඔව් ඇත්තටම.